පඩි වැඩි කිරීම කරනවායි කියලා. දැන් රජයේ අංශයේ දීමනාවක් හැටියට තියෙන රුපියල් 10000 මූලික වැටුමට එකතු කරන්න යනවායි කියලා. ඒක කරලා නැහැ. ඒ වගේම පුද්ගලික අංශයට 2500ක් පඩිය මූලික පඩිය වැඩි කරන්නයි කියලා. ඒ මිනි බජට් එකේ යෝජනා කරලා තිබුණා. මුකුත් ගැස්ට් කළේ නැහැ. දැන් ඔය කියනවා ඒක කරන්න යනවායි කියලා. ඒක කරන්න ඇත්ත වශයෙන් මූල්‍යම පැත්තෙන් මේ ආණ්ඩුවට ශක්තියක් නැහැ. මේ තත්වය දුන්න පොරොන්දු සම්පූර්ණ සම්පූර්ණයෙන්ම අමතක කරලා තර්ජනය පිට කියනවා ආ නෑ ඒක ක්‍රමානුකූලව දෙන්නම් මේ ගමන 2500ක් එකතු කරන්නම් කියලා මූලික පදිය. ඒක කරයිද නැද්ද කියන එකත් අවිශ්වාසයි.